භගවතු හරතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු හරතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු හරතෝ සම්මා සම්බුද්දස්ස මාතා යතා නියං කුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ ඒවම්පි සබ්බ භූතේසු මානසම්භාවයේ අපරිමාණං හොඳයි අද දින අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ කරණීය මෙත්ත සූත්‍රයේ අත්වෙනි ගාථාව මේ වෙනකොටත් අපි ගාථා අයක් සාකච්ඡා කරලා අමාරයි අපට අපගේ ලෝකෝත්තර ජීවිතය තුළ අපගේ පැවැත්ම ඒ කටයුතු කරගන්නේ කොහොමද? මේ ආර්ය මාර්ගයේ ආර්ය ජීවිතයේ කටයුතු සිදු කරන්නේ කොහොමද කියන එක ගාතාවන් අයක් තුළින් අපි සාකච්ඡා කළා. එනම් අද දින අපි ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ කරණීය මෙත්ත සූත්‍රය තුළින් දේශනා කරනු ලබන මෛත්‍රිය අපගේ ජීවිතවල අපි පවත්වාගෙන යන්නේ කොහොමද මෛත්‍රිය සමග ජීවත් වෙන්නේ කොහොමද කියන එක තමයි අද අපට ගාථා පාඨය වෙලා තියෙන්නේ මාතා යතා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ එවම්පි සබ්බ භූතේසු මානසම් භාවයේ අපරිමාණ මේ සරල අර්ථය තමයි මවක් තම එක එකම පුතු රක ගන්නාසේ අපි මේ ලෝක සත්‍යයකට මෛත්‍රී කළ යුතුයි කියන එක. මේ ලෞකික අර්ථය දිහා බලනකොට අපට තේරෙනවා මවක් Tamange එක එකම පුතු රැක ගන්නා කියන අර්ථය අපට විශ්වාස කරන්න බෑ. අද ලෝකේ ඕනතරම් මව්වරු Tamange කුළුඳොල් දරුවා කුණුගොඩට විසිකරලා යන අවස්ථා අනන්තයි අප්‍රමාණයි. අද ජාතික රෝවල් වලගෙන් බලනකොට තමන්ගේ කුළුඳුල් දරුවා තමන්ගේ ඇඳේ තියලා අවසරයකින් තොරව ඒ මාතාව පිටත් වෙලා ගිහින් තමන්ගේ දරුවට වාදීලා මරපු අවස්ථා අනන්තයි අප්‍රමාණයි. අම්මා කෙනෙක් තමන්ගේ දරුවා ආරක්ෂා කරන්නාසේ මාතා යතා නියං පුත්තං මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ අම්මා කෙනෙක් දරුවෙකුට ආදරය කරනවා නෙමෙයි අම්මා කෙනෙක් දරුවෙකුට එකම දරුවෙකුට ආදරය කරනවා වගේ කියලා තමයි කියන්නේ. අර්ථ දෙකක්. තථාගතයන් වහන්සේ මේ උපමාවක් වශයෙන් තමයි ගන්නෙ. ඒ උපමාව සැබෑවක් වශයෙන් නෙමෙයි මේ දේශනා කරන්නේ. අම්මා කෙනෙක් තමන්ගේ දරුවෙකුට ආදරය කරනවා වාගේ කියලා කියන්නේ කුසේ ඉන්න දරුවා මරණයටපත් කරන්න තැත් කළොත් අම්මත් මැරෙනවා. එනම් තමන්ගේ ජීවිතය තරම් ඒ දරුවා පරිස්සම් කරනවා. ඒ විතරක් නෙමෙයි මේ ලෝකයේ දරුවෙක් බිහුණාට පස්සේ ඒ මවගේ මුළු ජීවිත කාලයම කැප කරලා ආයුෂ කාලයම කැප කරලා ඒ දරුවා ගොඩාක් වටිනා ශ්‍රේෂ්ඨ පුරවැසියෙක් කිරීම තමයි ඒ මවගේ කාර්යභාරය. ඇයි තථාගතයන් වහන්සේ මේ අම්මා කෙනෙක්ගේ දරුවෙකුගේ උපමාව මෙතනට ගත්තේ? ඒ වාගේ මේකත් කළ යුතුයි කියලා මේ උපමාවක් වශයෙන් මේක ඇයි ගත්තේ කියලා බැලුවාම අපට පේනවා මේ ලෝකේ ශ්‍රේෂ්ඨ මවක් ඉන්නවා. ඒ ශ්‍රේෂ්ඨ මව තමයි අපේ සිත. මේ සිත මේ ඇස කන දිව නාසය සම කියන මේ ආයතන පහ ඒ දරුවන් ආරක්ෂා කරනවා වාගේ බොහොම පරිස්සමෙන් ආරක්ෂා කළ යුතුයි. ඒවම්පි සබ්බ භූතේසු කියලා කියනවා. ඒ ආකාරයෙන් මේ භූත කොටාස ආරක්ෂා කළ යුතුයි. මොකද්ද මේ භූත කොටාස? පඨවිය, ආපෝ, තේජෝ, වායෝ කියන මේ සතරමා භූත වලින් නිර්මාණය වෙච්ච මේ භූත කොටාස ඒ විදිහට ආරක්ෂා කරන්න ඕනේ. අම්මා කෙනෙක් දරුවෙක් කවදාවත් නොමග යවන්නේ නැහැ. අම්මා කෙනෙක් කවදාවත් දරුවෙකුට වාපවන්නේ අම්මා කෙනෙක් කවදාවත් දරුවා අතරමං කරන්නේ අම්මා කෙනෙක් දරුවෙක් කවදාවත් අයාපත් කරන්නේ නැහැ. එහෙනම් මේ විදිහට යහපත් මවකගේ චරිත ගුණාංග දැකලා ඒ යහපත් මවක් තුල තිබෙන්නා වූ බුදු ගුණ මෙනෙහි කරලා ඒ බුදු ගුණ අපේ සිතට අපි අවබෝධ කරගෙන ඒ ආකාරයෙන් මේ සතරමා භූතයාගෙන් ඒක රාසි වෙච්ච මේ දරුවෝ ආරක්ෂා කරන්න ඕනේ. මේ වගකීමක් කියන්නේ. එහෙනම් අපි සතුරන්ට මෛත්‍රී කරනවා. මිතුරන්ට මෛත්‍රී කරනවා. නෑදායන්ට මෛත්‍රී කරනවා. පුරා කුඹියට මෛත්‍රී කරනවා. ඔටුවා ගවයා මේ ඇතා කියලා අපි මෛත්‍රී කරනවා. එහෙනම් මේ හැම ගාතාවක් තුළම මෛත්‍රිය ගැන අපි සාකච්ඡා කළා. හැබැයි මේ මෛත්‍රිය ටිකක් වෙනස් එකක්. තථාගතයන් වහන්සේ මෙතනදී අපෙන් ප්‍රශ්නයක් අහනවා. නොහැසෝ ප්‍රශ්නයක් උන්වහන්සේ අපි ඉදිරියේ තබනවා. ඒ නොහැසෝ ප්‍රශ්නය තමයි මහණෙනි ඔබ වහන්සේලා 500ක් නම නැවත ඇරිලා ආවේ අර සත්තුන්ගේ පෙරේත භූතයන්ගේ নানা ප්‍රකාර ප්‍රශ්න වලට මැදි වෙලා දෙවි දේවතාවෝ විකාර රූපමවල පෙන්නපු නිසා ඔබ වහන්සේලා නැවත මෙතනට පැමිණියා. මං ආන්න කැමති මේ සියලුම ස්වාමින් වහන්සේලා ඒ සත්‍යයන්ට මෛත්‍රී කරන්න පුරුදු වෙනවා. ඒ සත්‍යයන්ට මෛත්‍රී කරලා සසර දුක නිවා ගන්නට පුරුදු වෙනවා. මේ ලෝකෙට මෛත්‍රී කළාට වැඩක් නැහැ. Tamange දරුවෝ 6 දෙනෙක් ඉන්නවා. ඒ 6 දෙනාට මෛත්‍රී කළේ නැත්නම් තමන්ගේ ඇස නේද අපට දුක ලබා දුන්නේ? තමන්ගේ කන නේද අපට දුක ලබා දුන්නේ? තමන්ගේ නාසය දිව නේද අපට දුක ලබා දුන්නේ? මේ කායික චර්යාව නේද අද අපට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. සිත කරන කොටගෙන නේද මේ කර්ම ගොඩ නැගිලා තියෙන්නේ. එහෙනම් අද වර්තමානයේ අපේ ඉදීමට හේතු වෙලා තියෙන්නේ අපේ ආයතන අය අද নানা ප්‍රකාර ප්‍රශ්නවලට හේතු වෙලා තියෙන්නේ අපේ ආයතන අය. එහෙනම් අද අපි මිනිසත් බව ලබලා අගෞරවයට නින්දාවට අපකීර්තියට පාත්‍ර වෙනවා නම් ඒ අපේ ආයතන අයේ අඩුව නිසා එහෙනම් මේ ලෝකයේ අපට එන්න තියෙන හැම ප්‍රශ්නයක්ම එන්නේ අපේ ආයතන අයේ අඩුව නිසා අතුරෙක් ගල්වලට තියනවාද කියලා ඇහුවාම ගල කියනවා මට අතුරු නැහැ කියලා අපි වතුර වලින් අහනවා වතුර වලට හතුරු ඉන්නවද කියලා. එයා කියන නෑ එහෙම කෙනෙක් නෑ කියලා. ගස් වලට කතා කරලා හතුරෙක් ඉන්නවද කියලා ඇහුවාම එයා කියන මොන වීලුවක්ද මට හතුරු නෑ කියලා කියනවා. හැබැයි මිනිස්සුන්ට කතා කරලා උපාසකම්මේ තාත්තේ පින්වත් ස්වාමීන් වහන්සේ අතුරු ඉන්නවද ඉන්නවනේ. දාහනේ දෙන්නේ නැති එක්කෙනෙක් ඉන්නවා. පන්සලට අකමැති එක්කෙනෙක් ඉන්නවා. අනේ ඒ කාලේ ඉඳලා අපට අරියාදු කරන මිනිස්සුත් ඉන්නවා. එහෙනම් මේ ගාකට, ගලකට, වතුරට, උලඟට නැති අතුරෙක් ඇයි මේ ජීවියට විතරක් ආවේ? මොකද්ද මෙතන තියෙන ප්‍රශ්නේ කියලා බලනකොට ආයතන අය තමයි මෙතන ප්‍රශ්නේ. මේ ආයතන අයෙන් එයා කරන ගනුදෙනුව නිසා තමයි හතුරු බී වෙලා ඉන්නේ. මිතුරුත් බී වෙලා ඉන්නේ. එහෙනම් අපි අප්‍රියව කතා කරනවා නම් අපේ චර්යාව අනිත් අයට වේදනාවක් නම් දැන් අතුරු දී වෙනවා ගණනින් නිමා කරන්න බැරි තරම්. එහෙනම් අපට අපි අතුරු අදාගෙන අපගේ ජීවිතය අපි අනතුරටපත් කරගෙන මේ සංසාරයේ නැවත නැවත ඉපදිලා දුක් වෙනවා. එදා හිමාලයේ ඉඳලා Tamanට භාවනා කරගන්න අපහසුයි කියලා ඒ තපෝවණයෙන් පිටත් වෙලා ආපු ස්වාමින්වහන්සේලා 500 නමකට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ ඔක්කොමට කලින් මේ ආයතන අය නිසා කර්ම ඇදිලා දුක් විඳිනවා ඉතලා ඒගොල්ලන්ට අනුකම්පා කරන්න ඒගොල්ලෝ තමයි මේ දුකට හේතු ඒගොල්ලෝ තමයි මේ හැම කර්මයකටම හේතු ඒ හය දෙනා තමයි මේ ලෝකයේ කුසල අකුසල පව්පින් මේ හැම එකක්ම අදන්නේ අවිද්‍යාව උපදවන්නේ වෙන කවුරුත් නෙමෙයි මේ ආයතන හය දෙනා සංස්කාර ඇදෙන්නේ මේ ආයතනා නිසා. විඥාන ඇදෙන්නේ මේ ආයතන නිසා. නාම රූප හැදෙන්නේ මේ ආයතනා නිසා. ජාති ජරා භව දුක්ඛ දෝමනස්ස මේ හැම එකකටම හේතුව ඒ හැම එකේම අධ්‍යක්ෂකවරු මේ ආයතනා. ඔක්කොමට කලින් මේ කට්ටියට අනුකම්පා කරන්න. දරුවේ කුංචි කාලේ අපි මේ ලෝකෙට දී කරලා තමන්ගේ ලේ උණු කරලා කිරි කරලා පොවලා හොඳම පාසල තෝරලා ඒකේ ඇතුළත් වීම ඇති කරලා හැමදාම උදේවස් එක්කන් ගිහිල්ලා පාර ළඟ වාඩි වෙලා ඉඳලා ඉස්කෝලේ අරුණාම වඩාගෙන ගෙදර ඇවිල්ලා නාවල කණ්ඩ බොණ්ඩ දීලා ගුණයාපත් දේවල් කියලා දීලා වරදට දඬුවම් කරලා එයාට වෙලාවට නිදි කරවලා වෙලාවට කූද්දලා මේ හදන ක්‍රමවේදය දිහා බලන්න මේක තමයි මේ ලෝකේ අපේ සකයට අපේ ආයතන වලට කරන්න තියෙන සේවාව උදේ පාන්දර දෙකා මාර වෙනකොට අවදි කරලා ඒගොල්ලෝ භාවනාව ධර්ම දේශනාව කියන පාසලට අරගෙන ඇවිල්ලා ඒ කට්ටිය පාසලට සම්බන්ධ කරලා ඒ උගන්වන විෂය හොඳට ශ්‍රවණය කරවලා ඒකට අනුව ඒගොල්ලන්ට පුරුදු පුහුණු කරලා දානමාන අපොප්පත්තාන කියන ආහාර පාන වලින් පෝෂණය කරලා විවේක ගන්න ඕන අවස්ථාවලදී විවේකේ දීලා අර දරුවෝ හදනවා වාගේ කණ්ඩ බොණ්ඩ දීලා නාවල සෝදලා පිරිසිදු කරලා රැක බලා ගන්නවා වාගේ මේ දරුවෝ හයදෙනා බලා ගන්න ඕනේ අපි අපේ ආයතන පා වෙනුවෙන් මේ පංචේන්ද්‍රයන් වෙනුවෙන් අපි අම්මා කෙනෙක් වෙන්න ඕනේ තාත්තා කෙනෙක් වෙන්න ඕනේ ඒ චරිතය තුළින් ඉඳගෙන මේ කට්ටිය හදන්න ඕනේ එහෙම හදන්න බැරි නම් අපට මේ භවයේ කවදාවත් නිවන් යන්න බෑ මේගොල්ලෝ හදන කර්මයට නැවත නැවත ඉපදිලා දුක් වෙන්න සිද්ධ වෙනවා. එනම් මේ කරණීය මෙත්ත සූත්‍රය තුලින් මේ මෙත්තානි සංසය තුලින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මෛත්‍රිය ගැන. එහෙනම් මෛත්‍රිය අනුකූලව අපි ජීවත් වෙන්නේ කොහොමද කියන එක. එහෙනම් අපේ කන්ට අපි කවදාවත් අනුකම්පා කරන්නේ නැත්නම් කනට ඕනෑ විදියට ජීවත් වෙන්න දෙනවා අර බී කරලා කිරි ටික දුන්නා බත් කන්න පටන් ගත්තාම ගාලෙලෙව්වා. ඒ දරුවා අගස්වල ගෙඩි කනවා, පාරවල ඇවිදිනවා, පාර බුදිනවා, වැවේ නානවා, මාළු අල්ලනවා. දැන් එයා අයාලේ යන දරුවෙක් බවට පත් වෙලා. අපි කියනවා එයා රස්තියාදුකාරයෙක් කියලා. එයා වැද්දෙක් වාගේ ජීවත් වෙනකොට අපට විතරක් නෙමෙයි මේ ලෝකේ හැමෝටම ප්‍රඥ. ගමේ ඉන්න හැමෝටම දුක කරදරයක් ගැටලුවක් වෙලා. එහෙනම් අපේ කන් දෙක මේ විදියට අපි ඒ අම්මා තාත්තගේ වගකීමෙන් බැහැරලා එයාට ඒ විදියට යන්න හැරියාම මේ කන මුසාවාදයේ ශ්‍රවණය කරනවා පිසුනා වාචයේ ශ්‍රවණය කරනවා සම්පප්පලාපයේ ශ්‍රවණය කරනවා පරුසා වාචයේ ශ්‍රවණය කරනවා දුස්සීල කතන්දර ශ්‍රවණය කරනවා එයා මේ ලෝකයේ කරන්න තියෙන හැම අසත්පුරුෂ වැඩක්ම ආගන්නවා හොඳට ප්‍රත්‍යක්ෂ කරනවා ඒකට අනුව කර්ම ගොඩනගනවා ඒ මුළු ගමටම ඒ දරුවා රෝගයක් වුණා වාගේ පිළිකුලක් වුණා උනා වාගේ අපලයක් වුණා වාගේ මේ බඹයක් විතර උස තියෙන කයට මේ කන් දෙක අපලයක් වෙනවා නැවත තථාගතයන් වහන්සේ දේශනා කරනවා අම්මා කෙනෙක් වෙන්න කැමතිද බුදු ගුණ වලින් පිරීලා අනුකම්පා කරන්න කැමතිද ලේ කිරි කරලා පොවන්න කැමතිද මෙන්න දරුවෙක් ඉන්නවා ඒ දරුවාගේ නම ඇස තථාගත බුද්ධ ශාසනයේ මිනිස් ඇත ඇස කියලා යට වාසගමින්ම නමක් තියෙනවා ඒ දරුවා බොහොම ලස්සන දරුවෙක්. එයා දන්නේ නැහැ මේ නාම රූප බලන්නේ කොහොමද කියලා. එයා දන්නේ නැහැ මේවල තියෙන ඒ සංකල්ප ගන්නෙ කොහොමද කියලා. එහෙනම් নানা ප්‍රකාර දේවල් එයාට පෙනුනට මොකක්වත් එයාට අවබෝධ නැහැ. ඉපදිච්ච දරුවෙක්. ඒ දරුවාට අනුකම්පා කරන්න ඒ දරුවාට මෛත්‍රී කරන්න අර අම්මා පුංචි කාලේ කැතකුණු අස් කරලා ඕදලා පිරිසිදු කරලා ඔඩක්කුවේ තියාගෙන නලවනවා වාගේ මේ ඇස් වලින් නරක දේවල් දකිනවා නම් ගඳ ගන්න දේවල් තියෙනවා නම් ඒවා සෝදලා පිරිසිදු කරන්න ධර්මයේ තුලින් ඒ දරුවෝ පිරිසිදු කරලා ලස්සනට එයාට උපාසක ඇඳුම් අඳන්න එයාට ශ්‍රමණයාගේ ඇඳුම අඳන්න එයා උපාසක ඇඳුමෙන් ඇඳලා එයා මේ ලෝකේ යහපත් දේවල් එයාට පෙන්වන්න එයාට පුංචි කාලේ ඉඳලා හැම දෙයක්ම යහපත්ව දකින්න පුරුදු කරන්න එයාට දෙන සංකල්ප හැම එකක්ම ලෝකෝත්තරවට පාවිච්චි කරන්න පුළුවන් විදිහට කියලා දෙන්න. එයාට අකුරු උගන්වන්න. මොකද්ද අකුර? පුතේ මේක තමයි මේ ලෝකයේ ඇලීම. අන්න යට ආයන්න කියනවා. ආයන්න මොකද්ද මේ ලෝකයේ තියෙන ගැටීම? මොකද්ද මේ ලෝකයේ තියෙන අන්තිම අයන්න බිඳුව කියලා කියන බිඳුව කියලා කියන්නේ ඉවරයි වටිනාකමක් නැහැ. ඒක තමයි මධ්‍යම ප්‍රතිපදාව. එයාට ඕඩිය උගන්වනවා මේ ලෝකයේ තියෙන හැම ධර්මතාවයක්ම පුංචි කාලේ ඉඳලා උගන්වනවා. ඒ විදිහට මේ ඇසට අපට උගන්වන්න පුළුවන් නම් එයාව අධ්‍යාපනයෙන් හොඳ පෝෂණය කරන්න පුළුවන් නම් චරිත ගුණාංග උගන්වන්න පුළුවන් නම් මේ S2 කියන දරුවා මේ ලෝකයේ කවදාවත් කිසිම දෙයක් රාගයෙන් බලන්නේ එයාට බලන්න බෑ ඒත් ඔයාගේ දෙමව්පියාට රාගයෙන් බලන ක්‍රමවේදය උගන්වලා නැහැ. මේ ඇස් දෙකට කවදාවත් द्वේෂයෙන් බලන්න බෑ. ඇයි එයාගේ දෙමව්පිය ගොඩාක් දක්ෂයි. එයාට උගන්වලා තියෙනවා මේ ලෝකයේ හැම දෙයක්ම කරුණාවෙන්, දයාවෙන්, මෛත්‍රියෙන් බලන්න. ඒ දෙමව්පියෝ ඒ ඇස් දෙක හරියට හදලා ඒ දරුවා හරියට හදලා ධර්මානුකූලව ඒ දරුවාට දෙන්න තියෙන අවවාද අනුශාසනා දීලා එයා මේ ලෝකයේ හැම දෙයක්ම මෛත්‍රියෙන් බලනවා. එයා මේ ලෝකයේ හැම දෙයක්ම අලෝභයෙන් බලනවා. හේතුව දකින දකින දේවල් වලට කැමති වෙලා ලබා ගැනීමේ ක්‍රමවේදය මේ දරුවාට උගන්වලා නැහැ. එයා ගාදියා බලාගෙන ඉන්නවා. ඒ ගහේ හඹගෙඩි පිරීලා කවුරු හරි කෙනෙක් ඇවිල්ලා හඹගෙඩියා කොහොනේද කියලා අනකොට එපා. එහෙනම් මොනවද අඹ ගාදියා බලාගෙන ඉන්නේ? මෙච්චර හඹ තියෙනවා මේ ගහේ. මේ තරම් බර ප්‍රමාණය මේ ගහ උසලාගෙන ඉන්නේ කොහොමද කියලා මං කල්පනා කළා. එතකොට තමයි ගම්බගයේ අයිතිකාරයා කල්පනා කළේ මේ පොඩි දරුවා මේ අඹ නෙමෙයි ඉල්ලන්නේ මෙච්චර අඹ ප්‍රමාණයක් මේ ගා උසලාගෙන ඉන්නේ කොහමද කියන එක ගැන යා කල්පනා කරනවා. පස්සේ යා පොඩ්ඩක් hina වුණා. ඇයි පුතා දැන් hina වුනේ කියලා අනකොට ඒ දරුවා කියනවා මේ ගස්වල හඹ හැමදාම මේම තියෙන්නේ මේ ගා ගොඩාක් ප්‍රඥාවන්තයි. කවදාරි දවසක මේ ගා තේරුම් ගන්නවා මේ ගස්වල ගෙඩි අපට බරයි මේ ගස්වල ගෙඩි තියෙන නිසා ගොඩාක් කුරුල්ල වෙනවා, කපටිය වෙනවා, කෛරාටික වෙනවා, දුස්සීල වෙනවා. මේ හඹ ටික හොරතම් කරගෙන යනවා. මේ අඹ ගාට අනතුරු කරනවා, අතු කපනවා. අඹ ගෙඩිය කඩන්න බැරි නම් අත්තත් එක්ක කඩලා අඹ ගෙඩිය කඩා ගන්නවා. මේ ගහේ ප්‍රාණයට ඝාතනය වෙනවා. මේ අඹ ගෙඩි වල තියෙන ඒ ලෝභකම නිසා මිනිස්සු බොරු කියනවා. මේ දවස්වල හඹමිල හඩුයි කියලා බොරු කියලා ඒ හඹගෙඩි ටික කඩාගෙන යනවා. හඹගෙඩි නිසා මේ මිනිස්සයා කාමසුඛයට අවු වෙනවා. ඇයි? වස්තු තණ්හාව ඒක කාමයක්. වස්තු කාමයට අවු වෙනවා. ඒ විතරක් නෙමෙයි ගයේ හඹගෙඩි ටික දැක්කා මේ මිනිස්සයා මත් වෙනවා මෝහයෙන්. කොහොමරි බොරුවක් කියලා වංචාවක් කියලා මේ වයසක උපාසකම්ම තාත්තා රවට්ටලා හඹ ටික ගෙනියන්න ඕනේ. මේ ගා ගොඩාක් ප්‍රඥාවන්තයි. මේ රුක්කේ ගොඩාක් ප්‍රඥාව තින කෙනෙක්. ඒ බෝධිසත්වයෝ කල්පනා කරනවා මෙච්චර හඹ මේකට බර වැඩි. මේ හඹ තියෙන නිසා තමයි මෙයාගේ පන්සිල් කැඩෙන්නේ. මේ හඹ ගැටි නිසා තමයි මේ මිනිසුන්ගේ ආනි පැමිණෙන්නේ. නැවත නැවත පංචශීලයේ කඩාගෙන එයා මිනිසුන්ගේ කරදර වලට භාජනය වෙන්නේ. එයා ඉමින්සරේ බලනවා මොනවද තියෙන හඹ කොච්චරක් තියෙනවද පැයිලාද කියලා බලලා ඉස්සල්ලාම ඒක ක්‍රමක්‍රමයෙන් ඒ අඹ අඹ ටික අවබෝධ කරගන්නවා. ඒ අඹ අවබෝධ වෙනකොට අන්න එයාගේ සියලෝම තියෙන ಗುಣධර්ම ටික පැයෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඉමින් සැරේ එයා ඒ අඹ ටික ඉදෙන්න හරිනවා. ඉදුණාට පස්සේ නැට්ටෙන් ගලවලා හත හරිනවා. අඹ ටික කඩාගෙන වැළෙනවා, ගහ නිදාස් වෙනවා. දැන් ගාදියා බල බලපුවාම ඔරකම් කිරීමේ චේතනාවක් කිසිම කෙනෙකුට නැහැ. ගාදියා බල බලනකොට රවට්ටන්න අදහසක් නැහැ. අත්තක් කොලයක් කඩන්න කිසිම කෙනෙක් පෙළඹෙන්නේ නැහැ. හේතුව ඒ කාලේ අපරාධේ වටිනාකමක් නැහැ. වස්තු කාමයෙන් පෙළෙන්නේ නැහැ. හේතුව අඹගෙඩි නැත්තම් එයාට වස්තුවක් ඇදෙන්න විදියක් නැහැ. අඹවල තියෙන තණ්හාවෙන් මත් වෙන්නේ නැහැ. හේතුව මේකේ මොකවත් නැහැ. අපගේ ජීවිතය තමයි මේ අඹගාට උපමා කළේ. මේ බඹයක් විතර උස තියෙන මේ ගහ ගොඩාක් අකුසල වලින් පිරෙනවා නම්, ලෝභ දේශ මොහ වලින් පිරෙනවා නම්, ඒකෙන් අයිතු වැඩ ගන්න ගොඩාක් මිනිස් වෙනවා. රාගය කියන හඹ අපේ ගයේ තිබුණාම අපට පෙම්වතුන් පෙම්වතියන් හම්බෙනවා. ස්වාමිවරු හම්බෙනවා. ස්වාමි දිනිවරු හම්බෙනවා. ඥාතියෝ මිත්‍රයෝ හම්බෙනවා. ඇයි රාගයේ තියෙන නිසා ඒ අඹගිඩි කඩන්න මිනිස්සු ඇවිල්ලා දැන් රාගයත් එක්ක අපිට ගනුදෙනු කරන්න වෙනවා. අන්න අඹගයේ අතු කඩනවා. අපේ අතපය කැඩෙනකන් ඒන් කොටන්න වෙනවා, කුඹුරු කොටන්න වෙනවා. ඒ මිනිස් වෙනුවෙන් අපිට කඩේ යන්න වෙනවා. අන්න බලන්න द्वේෂය කියලා අපේ අඹගෙඩි ටිකක් තියෙනවා. නැවත මිනිස්සු ටිකක් ඇවිල්ලා කියනවා අසුවලා මට මේම කළා අසුවලා මට මේ විදිහට කළා එයාට පුළුවන් නම් ගහන්න මම ඔයාට කීයක් හරි දෙන්නම් කියලා බලන්න අපේ द्वේෂය කියන අඹ නිසා අපට දුස්සීලිය එකතු වෙලා මේ ලෝකයේ හැම අසාධාරණයටම විරුද්ධව නැගිටලා අපි සරදිල් වෙන්න යනවා. කිසිම කෙනෙක් මේ ලෝකේ අපට හදන්න බෑ. ඒ මිනිස්සයා වරද තේරුම් අරගෙන ඇදුනොත් මිසක්. එහෙනම් ලෝභය, ద్వේෂය, මෝහය, රාගය කියන මේ බඹයක් විතර උස තියෙන රුක්කේ ගස්වල ගෙඩි පටන් ගත්තාම මේ ගෙඩි කන්න වවුල් වෙනවා. පාප මිත්‍ර සේවනය කියලා කියන්නේ මේ වවුල්ලු ඇවිල්ලා මේ ගහේ එල්ලිගෙන හඹ කනවා පාප මිත්‍රයෝ අපේ ඇඟේ එල්ලිගෙන අපෙත් එක්ක මිතුරුකම් කරගෙන තැබෑරුමටත් යනවා පොළටත් යනවා වෙලටත් යනවා ඒ පාප මිත්‍රයෝ නිසා මේකේ තියෙන සියලුම දේවල් විනාශ වෙනවා ඒ වවුල්ලු මේ ගහේ කකා ගාටම මලපා කරනවා මුළු ගහම ගඳයි පාප මිත්‍රයෝ අපෙත් එක්ක ආශ්‍රය කරලා ඒ අයගේ දුස්සීලභාවය නිසා මුළු සමාජෙම අපි කොන් වෙනවා නින්දාවටපත් වෙනවා අපේ චරිතය බිඳුවටම යනවා කල්පනා කරලා බලන්න මේ අඹගා අපට කොච්චර ලස්සන උපමාවක් වුණාද මේ අඹගා මොනතරම් ප්‍රඥාවන්තද අපට කමටාන් දෙන්න එහෙනම් මේ වාගේ මේ ඇසෙන් අපි යම්කිසි දෙයක් දකිනකොට මේ ඇසේ තියෙන රූප නිසා ඒකට අම්බෙන්න සංඥා නිසා අපි මේ ලෝකේ নানা ප්‍රකාර අකුසල කර්ම වලට මුහුණ දෙනවා. ඒ අකුසල කර්ම වල ඉමිකාරත්වය අපේ අතට අපි ගන්නවා. කර්ණීයමෙත්ත සූත්‍රයේ තුලින් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ අම්මා කෙනෙක් තමන්ගේ දරුවෝ ආරක්ෂා කරනවා වාගේ ඒ උපමාවට අනුව මේ ආයතන අය පරිස්සම් කරන්නට ඕනේ. ඒගොල්ලන්ට යහපත් දේවල් උගන්වන්නට ඕනේ. විනය ධර්ම උගන්වන්නට ඕනේ. චර්යාව උගන්වන්නට ඕනේ. වැරද්ද අයුම්කම් දෙන්න නැත්නම් තලන්නත් ඕනේ. එහෙනම් ආහාර වලට ගිජු ගතිය වැඩි නම් දකින දකින්නේ දේ කන්න ඉතෙනවා නම් ආහාරයේ පමණ දැනගන්නේ නැත්නම් දවස් දෙකක් උපවාසයේ සිටියට කමන්නේ අන්න අර දරුවට දඬුවම් කරනවා. කොච්චර කිව්වත් මේ කට කියන දෙයක් ආන්නෙම නැහැ. එයාට ඕනෑ විදිහට කතා කරනවා. අනේ මේක කියන්න එපා මේක වැරදි මේක රිදෙනවා මේක කැළඹෙනවා කට්ටිය කියලා කිව්වට එයා ආන්නේ නැහැ. එයා කතා කරනවා කතා කරනවා ගිරවෙක් වාගේ යන එන හැමෝ එකම කතා කරනවා. එයාට දඬුවම් කෙරුවට කමන්නේ අම්මා කෙනෙක් වැලිසෙල්ලම් කරන්න එපා කියනකොට ඇවුම්කන් දෙන දරුවාට තේ හදලා දෙනවා. නළලේ අල්ලලා හිඹිනවා. ඒ දරුවා තුරුල් කරගන්නවා. හැබැයි නැවත නැවත වැලිසෙල්ලම් කරන දරුවාට තේ දෙන්නේ නැහැ. වේවලක් අරගෙන ඇවිල්ලා හොඳ සීරු තලනවා. එහෙනම් අපේ කට අපට පරිස්සම් නැත්තම් අපේ කට කියන දරුවා අපි කියන දේ ආන් නැත්තම් පැය 24ක් එයාව නිස්සබ්දතාවයේ තිබ්බට කමන්නේ එයාගේ කටට ප්ලාස්ටරයක් අලවලා එයාට කතා කරන්න බැරි මත්තමෙන් එයාට කමටාණක් දුන්නට කමන්නේ ඒ දරුවාට තලන්න අවශ්‍යයි. මේ විදියට අපේ නාසය ගත්තාම මේ දරුවත් ඒ වාගේ මුරණ්ඩු දරුවෙක් ගඳක් දැනෙන්න බෑ බහිනවා ගඳ තියන්නේ ඒ මිනිස්යාට එතකොට ඒ මිනිස්යා නේද මේ මිනිස්යාට බැන ගන්න ඕනේ අපේ ඇඟේ ගඳ නැත්තම් අනිත් අයගේ ගඳට අපි කැළඹෙන්නේ ඇයි මේ ලෝකේ ගඳ අපට අයින් කරන්න පුළුවන්ද බෑ නේද එහෙනම් ගඳට ඔරොත්තු දෙන මානසිකත්වය හදනවා මිසක් ගඳට බැනලා බෑ එහෙනම් මේ වගේ දරුවෝ අපි පිළිවෙලට ධර්මයෙන් අර්ථයෙන් අනුව අවවාද අනුශාසනා දීලා අනේ පුතා මේ ගඳ මේ ලෝකේ නවත්තන්න බෑ. ගඳ දැනෙන නායෙත් ගඳ තියෙනවා. ගඳ තේරුම් ගන්න සිතෙත් ගඳ තියෙනවා මේ ලෝකයේ සැබෑම ගඳ ඇත්තටම කැතකුණු වල නෙමෙයි. මේ ලෝකයේ සැබෑම ගඳ පවතින්නේ දුස්සීලභාවය තුල අසත්පුරුෂභාවය තුල රාගය මේ ලෝකයේ දකිනවා නම් මේ ඇස් දෙක හරි ගඳයි පුතා. මේ ලෝකයේ द्वेषසාගත දේවල්, ඉස් දේවල්, පරුසා වාචා, පිසුනා වාචා, මුසා වාදා ශ්‍රවණය කරනවා නම් මේ කන් දෙක හරි ගඳයි. හැම අවස්ථාවකම අප්‍රිය වචන කතා කරනවා නම් කයට සිතට වේදනා ඇති වෙන විදිහට වාක්‍ය ප්‍රකාශ කරනවා නම් මේ කට හරි ගඳයි. කායික චර්යාවේ කිසිම විනයක් නැත්නම් අඩුම තරමෙන් පංචශීලයේවත් රකින්න නැත්නම් මේ කය හරි ගඳයි පුතා එක දෙයක් දැනගන්න මේ ආයතන අයට මේ කතා කරන්නේ දරුවා කියලා දරුවා දැනගන්න අසුචි කන්න පුළුවන් මූත්‍රා බොන්න පුළුවන් අදටත් ඒ තපස්වරු අසුචි ආහාරයට ගන්නවා මූත්‍රා බේසජ්ජයට ගන්නවා සෙම කෙල ආහාරයට ගන්නවා බේත් වලට ගන්නවා තුවාලයක් වුණාම කෙල ටිකක් අරගෙන තුවාලෙට ආලේප කරන්නේ නැද්ද? එහෙනම් මේ විදිහට අසුචි හැම දෙයක්ම ආහාර පාන ඒවා බේත් වර්ග. හැබැයි මේ ගඳ ඌලගෙන ඉන්න බෑ. රාගයෙන් දකින්න එක, ලෝභයෙන් දකින්න එක, ద్వේෂයෙන් දකින්න එක මේ ඇස්වල ගඳ ඌලගෙන ඉන්න බෑ. රාගයෙන් අයන එක, ద్వේෂයෙන් අයන එක, ලෝභයෙන් අයන එක, මෝහයෙන් අයන එක ඌලගෙන ඉන්න බෑ මේ කන් දෙක අරි ගඳයි. පංචිල් කැඩෙන වාක්‍ය පරුසා වාචා පිසුනා වාචා සම්පප්පලාපා මුසාවාදා දරාගෙන ඉන්න බෑ මේ කට හරි ගඳයි කිසිම සීලයක් විනයක් නැතුව මේ නාම රූපات එක්ක ඇසිරෙන මේ කය හරි ගඳයි නිතරම රාගයෙන් ద్వේෂයෙන් මෝහයෙන් කල්පනා කරන මේ සිත මේ ලෝකේ කිසිම තැනක තියන්න සුදුසු ඒ තරම් ගඳයි ඒ නිසා දරුවා මේ දැනෙන ගඳ ගඳක් නෙමෙයි. සැබෑ ගඳ හයක් තියෙනවා. මේ ගඳෙන් නිදාසෙන්න ඕනේ කියලා අර ලෝකෝත්තර ධර්මයේ කියලා එයාට සත්‍ය අවබෝධ කරලා මේ දරුවා අර දෘෂ්ටි වලින් ගලවන්න ඕනේ. මේක අර එකම දරුවෙකින් අම්මා පැය 24 මේ දරුවට කැප කරනවා. දරුවෝ හතර දෙනෙක් ඉන්නවා නම් එයාට කාලය මදි. ඇයි දරුවෝ හතර දෙනාගෙන් වගකීම තියෙනවා. හැබැයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ එකම දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් මුළු ජීවිත කාලෙම කැප කරලා අර දරුවා පරිස්සම් කරලා හැම මොහොතෙම අවවාද අනුශාසනා දීලා විනය උගන්වලා දඬුවම් කරලා අදා ගන්නවා වාගේ මේ ආයතන අයම එකම අම්මා කෙනෙක් ඉඳලා තමන්ගේ එකම දරුවා හදනවා වාගේ අවදානම යොමු කරලා මේක හදන්න ඕනේ. එහෙනම් තපෝවණයට යන 500ක් නමට අම්මා කෙනෙක් දරුවෙකුට ආදරය කරන විදිය කියලා වල ඇයි ලෞකික දෙයක් කිව්වේ? ඒක භෞතිකයක්. ඒක ජීවිතයක්. එහෙනම් ඒ ස්වාමීන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට පෑදිලා සංඝයා බවට පත් වෙලා ඉන්න ස්වාමීන් වහන්සේලාට අම්මලාගේ කතා මොකටද? දරුවන්ගේ කතාවල තියෙන අවශ්‍යතාවය කුමක්ද? ඇයි මේ ගී කතන්දරයක් කියන්නේ? එහෙනම් මේක ගී කතන්දරයක් නෙමෙයි. බැඳීමක්, ඇලීමක් ඇති කිරීමක් නොවේ. මේක උපමාවක්. මුළු ජීවිත කාලය කැප කරනවා වාගේ මුළු ජීවිතේ උනත් ඒ දරුවාගේ අනාගතය වෙනුවෙන් පුදන්න පුළුවන් වාගේ අපේ මේ ආයතන අඩුව හදන්න පැය 24ම අපි පූජා කරන්න ඕනේ. පැය 24ම වීරිය වඩන්න ඕනේ. සෑම තප්පරයක් ගානේ මේ අඩුව හදන්න වේසමාන්සි වෙලා කමටාන් වඩන්න ඕනේ. උත්තරී මිනිස්ය ධර්ම පුරන්න ඕනේ. එහෙනම් මාතා යතා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ කියන ගාතාව තථාගතයන් වහන්සේ අපට දීලා තියෙන්නේ. අපි හැමෝම ලෝකෝත්තර ජීවිතය තුළ මව්වරයෙක් වෙන්න ඕනේ. ලෝකෝත්තර මාර්ගය තුළ අපි හැමෝම පියවරු වෙන්න ඕනේ. අපි අම්මා තාත්තා වෙලා මේ ආයතන අය දරුවෝ හදනවා වාගේ පිළිවෙලට හදන්න ඕනේ. නැත්තම් පොලිසියෙන් මේ දරුවෝ අල්ලාගෙන යනවා. කොහොමද අල්ලාගෙන යන්නේ? කටට මාංචු දාලා හරගෙන යනවා. කටට දාන්න බෑ. ඇසට මාංචු දාලා අල්ලාගෙන යනවා. ඇසට මාංචු දාලා බෑ. කනට මාංචු දාලා අල්ලාගෙන යනවා. කනටත් මාංචු දාන්න බෑ. ඒ නිසා මේ මිනිස්යාව කූඩු කරලා මේ මිනිස්යාගේ ਸਰවාංගයටම මාංචුවක් දානවා. ඒකට කියනවා බන්ධනාගාරගත කරනවා. මුළු ඇඟටම මාංචුව දානවා. එහෙනම් අපි අයාපත් විදියට යම්කිසි මිනිසෙක්ගේ gedara සිද්ධියක් දැක්කනම් රාජ්‍ය අභිලාෂා කොරෙන් බලාගෙන ඉන්නකොට අවුනා නම් ඇස නේද මේ වරද කළේ? ඇස නේද දුස්සීල උනේ? ಗುಣධර්ම වලින් පිරි උනේ? ඇස අල්ලාගෙන යන්නේ ඇස තියෙන මුළු කඳම අල්ලාගෙන යනවා. අපි රාජ්‍ය නායකයෙකුට ජනාධිපතිතුමාට කුණුවarpෙන් බැන්නාම කටනේ බැන්නේ. කටනේ දඬුවම් කරන්න ඕනේ. බන්ධනා කර. එහෙම කරන්නේ කට තින කය මල්ලංගිලා කූඩු කරනවා. අතින් යම් කිසි කෙනෙකුට වරදක් කෙරුවාම හොරකම් කෙරුවාම අතට දඬුවම් කරන්න එපාය. අත විතරක් කූඩු කරන්න එපාය. එහෙම කරන්නේ අත තියෙන කයම කූඩු කරනවා. එහෙනම් අපි යම් කිසි කෙනෙකුගේ අභිරහසක් ආගෙන ඉන්නවා. ඒ ඔත්තුව ආගෙන ඉඳලා වෙන තැනකට ගින් ඒක දෙක කරලා කියනවා ප්‍රශ්නයක් ඇති වෙනවා කෝලාහලයක් ඇති වෙනවා. කවුද මේ බොරුව කිව්වේ? ආවලා කිව්වේ. එයාද මේ කාගෙන ගිහලා එක දෙක කළේ කන අත්අඩංගුවට ගන්නෑ. කන තියෙන මිනිස්යාගේ කන පැලෙන්න ගාලා ඒ මිනිස්යාම කූඩු කරනවා. එහෙනම් අද මේ ලෝකේ අපට මෙච්චර ප්‍රශ්න ඇති වෙලා තියෙන මේ දරුවෝ හය දෙනාගේ ප්‍රශ්න නේද? මේගොල්ලෝගේ තියෙන දුස්සීල භාවය, අසංවර භාවය, අසත්පුරුෂ භාවය නිසා ඒ අය වෙනුවෙන් මුළු කයම දුක් විඳිනවා. එක දරුවෙක්ගේ දුස්සීල භාවය නිසා සේරම දරුවන්ට වෙනවා බන්ධනාගාරේ ඉන්න. එක දරුවෙක්ගේ මේ කට හදාගන්න බැරි නිසා මුළු ਸਰවාංගෙම ගැටගාලා තියලා පොළු වලින් පටි වලින් තලනවා මීට පස්සේම කියනවද කියනවද කියලා කෑගාලා පෙකින පිටට ගන්න එපා කටින් මං කිව්වේ කටට ගන්න ඒත් ඒක අනුකම්පා කරන්න මුළු ਸਰවාංගෙ මිස මුදුනේ ඉඳලා යටිපතුල දක්වාම තලනවා එහෙනම් අපගේ ජීවිතයේ මේ තරම් දුක් තියෙනවා නම් වේදනා තියෙනවා නම් දුක්ඛම් කටළු වලට මුහුණ දෙනවා නම් මේකේ ප්‍රධාන ප්‍රශ්නේ මේ දරුවෝ හය දෙනා හරියට හදලා නැහැ. මිනිස්සෙකෙන් කොටනවා, වේස මාංශ වෙලා ගොඩාක් දුක් වෙනවා. එතකොට මේ වැඩිහිටියා ආනවා පුතා බලන්න, ඒ වැඩිහිටියාගෙන් මං ආන ප්‍රශ්නෙට දුන්න උත්තරේ කියලා. ඇයි මාත්‍යා මෙච්චර කොටන්නේ? ඇයි මොකද ප්‍රශ්නේ? ආදායම් ගන්න එපා ජීවත් වෙන්න. මොකටද ආදායම් ගන්නේ? කාලා බීලා සන්තෝෂෙන් ඉන්න එපාය. දැක්කා නේද පුතා මේ දිව පිනවන්න ගියාම තියෙන ප්‍රශ්නය. එයා කොටනවා අක්කර ගණනාවක්. ඒ පුංචි දිව අඟල් තුනක් විතර තියෙන දිව පිනවන්න අක්කර පහක් විතර කොටනවා. මේ දිව හරියට හදාගෙන නැහැ. ඒ දිවට අවශ්‍ය ටික දුන්නාම මේ ප්‍රශ්නේ විසඳෙනවා. අවබෝධය දුන්නාම මේ ප්‍රශ්නේ නිවෙනවා. එයා ඒක හදාගෙන නැහැ. තවත් මිනිසෙක් කෙනවා අපට ලබන මාසේ මංගල උත්සවයේ විවාහ වෙන්න කැමතියි කියලා. බලන්න පුතා මෙයාගෙන් ආන ප්‍රශ්නය. ඇයි පුතා බඳින්නේ? අපට ඉතින් තනියට කවුරුත් ඉන්නපාය බලන්න පාළුව රකින්නයි කසාද බඳින්නේ. ඇයි පුතා පාළුව රකින්නේ? ඉතින් වයසට යනකොට අපට බේත් තේත් මොනාර දෙන්නෙපාය. උයලා පියලා දෙන්නෙපාය. අපේ හැඳුන් ටික ඕදන්න ඉන්න කවුරුත් ඉන්නෙපාය. වැඩකාරයේ කෝණ නිසා කසාද බඳින්නේ. බලන්න මේ ලෝකයේ මිනිස්සු කය පිනවන්න, දිව පිනවන්න, ඇස පිනවන්න, කන පිනවන්න මේ පංචකාමයන් පිනවන්න තමයි මේ ගෙවල් හදලා විවාහ වෙලා දරුවෝ හදලා එයින් කොටලා මංකොල්ල කාලා අනිත් මිනිසුන්ට රිදවලා මේ හැම දෙයක්ම කරන්නේ මේ පංචකාමයන් පිනවන්න මේ දරුවෝ හය දෙනා අයාලේ යන දරුවෝ වෙලා දුස්සීලයෝ වෙලා අසත්පුරුෂයෝ වෙලා ඒගොල්ලෝ වැඩි ගෝත්‍රිකයෝ වෙලා කිසිම manussත්වයක් නැහැ සංවරකමක් නැහැ සීලවන්තභාවයක් නැහැ දෙමව්පියෝ ගොඩාක් දුස්සීලයි දරුවෝ හදන්න දන්නේ නැහැ ඒගොල්ලෝ දරුවා හය දෙනෙක් බී කරලා පාරට විසි කරලා ඒගොල්ලෝ කුණුගොඩවල් වල තියෙන ඒවා අවුලලා කාලා මිනිසුන්ගේ ගස්වල ගෙඩි අවරකම් කරගෙන කාලා මිනිසුන්ගේ දේවල් මංකොල්ල කාලා ඒගොල්ලෝ ලොකුමාත් වෙලා මේ ලෝකෙට විස බීජයක් වෙලා මේ බුද්ධ ශාසනයට අපලයක් වෙලා කවුද මේ අපලය අපිමයි අපි මේ ලෝකේ බෞද්ධයෙක් වෙලා අපේ ආයතන හය හදලා නැත්තම් අපේ වචනය, අපේ දර්ශනය, අපේ ක්‍රියාව, අපේ සිටිවිලි මේ බුද්ධ ශාසනයට අපලයක් වෙලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඔබ වහන්සේලා මේ ලෝකෙට අපලයක් වෙන්න එපා. තථාගතයන් වහන්සේගේ ශාසනයට අපලයක් වෙන්න එපා. ඌනියම කොඩි විනයක් වෙන්න එපා. මේ දරුවෝ හය දෙනා හරියට හදාගන්න. ඕගොල්ලන්ගේ දරුවෝ ඕන විදිහට ඕලන්ට දඬුවම් කරන්න පුළුවන්. දනගස්සන්න පුළුවන්, කෑම දෙන්න පුළුවන්, නොදී ඉන්න පුළුවන්. ඕන විදියට හදන්න පාලනය කරන්න ඕලන්ට අයිතිය තියෙනවා. උසාවියෙන්වත් පොලිසියෙන්වත් ඇයි මේ ඇස් දෙක පියාගෙන ඉන්නේ යාට බලන්න දෙන්න. ඇයි මේ කන් දෙක වාගෙන ඉන්නේ යාට හාන්න දෙන්න. ඇයි කට පියාගෙන ඉන්නේ යාට කතා කරන්න දෙන්න. ඇයි පිළිමේ වාගෙන ඉන්නේ ඇවිදින්න කියලා කිසිම කෙනෙක් අපිට කියන්නේ නැහැ. එහෙනම් මේ ආයතන අය මේ දරුවෝ හය දෙනා අපට ඕන විදියට අදන්න අපට අවසරය ලැබිලා තියෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඇයි මේ දරුවෝ අනුකම්පාවෙන් ಗುಣධර්ම වලින් පුරවන්නේ නැත්තේ? ශ්‍රේෂ්ඨ පුරවැසිය බවට පත් කරන්නේ නැත්තේ? පුරවැසියා කියලා කිව්වේ මේ ආයතන අයට රට කියලා කිව්වේ මේ බඹයක් විතර උස තියෙන කයට මේ රට විනාශ වෙනවා මේ පුරවැසියෝ දුස්සීල වුණොත් ඇයි මේගොල්ලන්ගෙන් ආදායමක් නැහැ ආදායම කියලා කිව්වේ කුසල් පින්. එහෙනම් මේ පුරවැසියෝ 6 දෙනා ලෝකෝත්තර වෙලා ආර්ය જાතියේ ඉපදිලා තථාගතයන් වහන්සේගේ සරණ යනවා නම් දකින්න දේවල්, ඇහෙන දේවල්, පෙනෙන දේවල්, දැනෙන දේවල්, සිතන දේවල් හැමදේම ලෝකෝත්තරව දකිනවා නම් තථාගතයන් වහන්සේ දේශනා කරපු කමඨානට අනුව මේවා පාවිච්චි කරනවා නම් එයා සෑම තප්පරයක් ගානේ කුසල් නිස්පාදනය කරනවා, පින් නිස්පාදනය කරනවා. මේ බබයක් විතර උස තියෙන මේ රට බොහොම සම්පත් වලින් ලෙලදෙනවා කුසල් වැඩි පින් වැඩි හැම තැනින්ම යාට පෝෂණය වෙන්න පුළුවන් ආහාර පානවල ඉඟයක් නැහැ සේනාසන වලින් ඉඟයක් නැහැ බේසජ්‍ය වලින් ඉඟයක් නැහැ ගිලාන පච්චයෙන් ඉඟයක් නැහැ භාවනා වලින් ධර්මයෙන් කමඨාණෙන් ඉඟයක් නැහැ එහෙනම් සිව්පසෙන් අපෝපස්ථාන ලැබෙනවා එහෙනම් මේ රට ගොඩාක් ස්වයංපෝෂිතයි දරුවෝ හය දෙනා නිෂ්පාදනය කරනවා කුසල් නිස්පාදනය කරනවා, පින් නිස්පාදනය කරනවා, කයට තියෙන රටට තියෙන පුරවැසියන්ට කාලා බීලා සන්තෝෂ වෙන්න. එහෙනම් දරුවෝ ටික පුරවැසිය ටික දුස්සීල වුණාම නිස්පාදන මොකවත් නැහැ. තියෙන කුසල් පින් ටික උන් කාලා බීලා මංකොල්ල කාලා ඉවර කරනවා. යන යන තැන් වලින් පොළු පාරවලුයි, ගල් පාරවලුයි, බැනුනොයි මොකවත් හම්බෙන්නේ හැම දෙයක්ම දුකමයි හම්බෙන්නේ. බත් ඉල්ලනකොට අපට පොළු පාරක් හම්බෙනවා. තිබයි කියලා කියනකොට අපට ගල් පාරක් හම් වෙනවා. සැතපෙන්න ඕනේ කියනකොට වතුර බාල්දියක් ඔලුවට පූජා කරනවා. පිටත් වෙන්න කියලා අණ කරනවා. එහෙනම් මේ දරුවෝ ටික දුස්සීල වුණාම මේ රටේ කිසිම තැනක නවාතනක් හම්බෙන්නේ එයා ඉමාගාතේ යන අබ්බගාතේක් බවට පත් වෙනවා. අම්බලමේවත් එයාට ඉන්න බෑ. ඇයි අම්බලමනු තෙලවනවා. දරුවෝ ටික දුස්සීලයි, පුරවැසියෝ දුස්සීලයි. ඒ රටේ වැසියන් ඔක්කොම නියඟෙන් පෙළෙනවා. ඒ කාන්තාරය පෙළා කිසිම ගාක කොලක gediyak නැහැ. රජ්ජුරුව දුස්සීල නම් රටේ පුරවැසිය දුස්සීල නම් රටේ කිසිම ලස්සන කාරණාවක් ඇයෙන්න හම්බෙන්නේ හැම තැනම මලමිනි පිරිලා විලාප හැයෙනවා මංකොල්ලකාරයෝ පිරිලා බාල දූෂණ වැඩ අපරාධ වැඩ මංකොල්ල කෑම් ගුටි කෑම් අතපය කැපීම් මේ වගේ හැම තැනම පන්සිල් කැඩිලා දූෂණයෙන් පිරීලා එහෙනම් මේ රට පෝෂණය කරන්න ඕනේ මේ රටේ රජුරෝ තමයි මේ සිත මේ සිත ඒ දරුවන්ට හරියට අවවාද කරන්න ඕනේ අනුශාසනා කරන්න ඕනේ මේ පුරවැසියෝ හරියට ඉන්න ඕනේ නැත්තම් උල තියන්න ඕනේ අසකන දිවනාසය සම කියන මේ පුරවැසියන්ට අවවාද අනුශාසනා දෙන්න ඕනේ ධර්මානුකූල ජීවත් වෙන්න තථාගතයන් වහන්සේගේ සරණ යන්න සෑම උදෑසනක්ම ඈරිච්ච ගමන් තුනුරුවන් වැඳලා එයා ධර්මානුකූලව මේ පුරවැසියෝ වැඩවල නිරත කරන්න ඕනේ. ඔයා ලස්සන දර්ශන තුලින් කර්ම රැස් කරන්න. ඔයා ලෝකෝත්තර ධර්මයේ ශ්‍රවණය කරලා කර්ම රැස් කරන්න. මේ ලෝකේ ආනාපාන සතිය තප්පරය ගානේ මෙනෙහි කරලා කර්ම රැස් කරන්න. සුභාසිතාච යාවාචා ප්‍රිය මනාප වචන කතා කරන්න, සත්‍ය කතා කරන්න, නිර්වාණය කතා කරන්න කර්ම රැස් කරන්න. යාපත් ලෙස විඥාන පොළව ඇසිරලා ඕගොල්ලෝ කර්ම හදන්න. යාපත් චේතනා සිතලා කර්ම හදන්න කියලා අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඉඳලා දරුවන්ට උපදෙස් දෙනවා වාගේ රජ්ජිරුව තමන්ගේ පුරවැසියව අරියට ඒ ලෝකෝත්තර ධර්මතාවය තුළ නිස්පාදන වල ආයෝජනය කරනවා වාගේ කුසල් පින් නිස්පාදනය කරන්න කමඨාන් වඩන්න ආර්ය දරුවන්ගේ චරිත ගුණාංග ලෝකෝත්තර ගුණධර්ම වඩන්න මේ දරුවෝ හය දෙනා අපි යොදවන්න ඕනේ යොමු කරවන්න ඕනේ. එහෙම කරන්න පුළුවන් නම් මේ දරුවෝ හය දෙනා ගොඩාක් ලස්සනට සාර්ථකව මේ කටයුතු සම්පූර්ණ කරනවා. ඒගොල්ලෝ සෑම මොහොතක් තුළම කුසල් නිස්පාදනය කරලා පින් නිස්පාදනය කරලා මේ බඹයක් විතර උස තියෙන මේ කයට යහපතම කරනවා. ස්වයංපෝෂිත රටක් අනිත් රටට සම්බන්ධයෙන් මේක මහද්වීපයක්. වචනයක් ඇයෙනකොට මේ රටට ඕනම එකක් කරන්න පුළුවන්. ඒ කියන්නේ එක ධර්ම දේශනාවකින් අර rahat වෙන්න තරම් ප්‍රඥාව ලැබිලා ඒ තරම් ස්වයංපෝසිතයි. මාතා යතා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ කියන ධර්මතාවය මේ බඹයක් විතර උස තියෙන මේ කයට දේශනා කරපු එකක් පින්වතුනි. මේ කය තුල සිටින සිත අම්මා කෙනෙක් වශයෙන් තාත්තා කෙනෙක් වශයෙන් මේ දරුවෝ පස් දෙනා හදන්න ඕන පිළිවෙල දේශනා කරන ධර්මයක් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කරන යුතුයකම් අපට කරන්න අවස්ථාව ලැබිලා මේ දරුවෝ පිළිවෙලට හදන්න ඕනේ නිවැරදි මාර්ගයේ යොමු කරන්න ඕනේ මේ අම්මා කියලා කිව්වේ මේ බබයක් විතර උස තියෙන මේ කය තුල තියෙන සිතට එහෙනම් අම්මලා තාත්තලා නෑ ශ්‍රමණයන් වහන්සේලාට එහෙනම් 500ක් නමට මේ අම්මා කියලා කිව්වේ ඒ තරම් වගකීමෙන් වැඩ කරන්න ඕනේ. ජීවිතය පූජා කරන මට්ටමින් කැප වෙන්න ඕනේ. ඒ විදිහට වැඩ කරලා මේ දරුවන්ගේ අඩුපාඩු හදන්න ඕනේ. එසේ ඇදුවොත් විතරයි අපට මේ ලබාපු මිනිසත් භවයේ දුක නිවා ගන්නට පුළුවන්. ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවේ අපරිමාණං එහෙනම් මේ විදිහට මේ භූතයන්ට මේ ධර්මය කියලා දෙන්න ඕනේ අවවාද අනුශාසනා දෙන්න ඕනේ. මේ ආයත කමඨාම් පුරුදු කරන්න ඕනේ. නිවැරදි මාර්ගය යොදවන්න ඕනේ. මේ ආකාරයේ මේ දරුවෝ ටික අරියට පරිපාලනය කරන්න පුළුවන් නම් මේගොල්ලන්ට අරියට නිවැරදි මාර්ගය අපට ගුරු උපදේශනය දෙන්න පුළුවන් නම් මේ දරුවෝ පස් දෙනාගේ ආචාර්යවරයා බවට අපිපත් වෙනවා. උපාධ්‍යාය බවටපත් වෙනවා. කම්මඨානාචාර්ය බවටපත් වෙනවා. විනයාචාර්ය බවටපත් වෙනවා. ඕවාදාචාර්ය බවටපත් වෙනවා. මේ අයගේ රජ්ජුරුව බවට පත් වෙනවා. මේ අයට දේශනා කරන දේශකයන් වහන්සේ බවට පත් වෙනවා. එහෙනම් මේ විඥාණයට ගොඩාක් තනතුරු වලින් සැරසිලා මේ දරුවාට අවවාද අනුශාසනා දෙන්න පුළුවන්. ඒ දරුවන්ට උගන්වනකොට මෙයා ගුරුවරයෙක් වෙනවා. කමඨාන් කියනකොට කම්මට්ටානාචාර්ය වෙනවා. මේ දරුවන්ට විනය උගනකොට එයා විනයාචාර්ය වෙනවා. ආදරයෙන් අනුකම්පාවෙන් දයාවෙන් කතා කරනකොට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙනවා එහෙනම් මේ සිතේ ස්වરૂපය নানা ප්‍රකාර ස්වરૂප වලින් ආරූඪ වෙලා එයා විශාල වශයෙන් අවස්ථාවට අනුව වෙනස් වෙලා මේ දරුවෝ හය දෙනා හරියට පිළිවෙලට තථාගතයන් වහන්සේගේ බුද්ධ පුත්‍රයෙක් බවට ආර්ය කුලයේ ඉපදිච්ච ආර්ය පුත්‍රයෙක් බවට පත් කරන්න ඕනේ. එහෙනම් මේ ගාථා රත්නය අප වෙනුවෙන් දේශනා කරපු අපගේ නිවන වෙනුවෙන් දේශනා කරපු ගාථා රත්නයක්. ඒ ගාථා රත්නය ඇයෙනකොට මාතා යතා නියම් පුත්තං ආයසා ඒක පුත්ත මනුරක්කේ ඒවම්පි සබ්බ භූතේසු මානසම් භාවේ අපරිමාණං කියනකොට ගොඩාක් ස්වාමීන් වහන්සේලා සාදුකාර දෙන්න ඇති මම මවක් බව මන් තේරුම් ගත්තා මම පියෙක් බව මන් තේරුම් ගත්තා මට දරුවෝ ඉන්න බවත් මන් දන්නවා තථාගතයන් වහන්සේ අදහිඳලා අම්මා කෙනෙක් තමන්ගේ එකම පුතු රැක ගන්නවා වාගේ මායයට අවුෙන්න නොදී මේ දරුවෝ පස් දෙනා මන් රැක ගන්නවා මගේ ජීවිතේ මම පරදුවට තියලා යාපත් ගුණධර්ම උගන්වනවා කර්ම හදන්නේ මේගොල්ලෝ ජාති ජරා භව හදන්නේ මේගොල්ලෝ ඉපදීමට හේතුව මේගොල්ලෝ මේ කට්ටිය නැවත ඉපදෙන්නේ නැතුව මම වග බලා ගන්නවා මම මගේ යුතුයකම් වාක්‍යම් අරියට කරනවා මේගොල්ලොන්ට අර්ථයෙන් ධර්මයෙන් මම සෑම අවස්ථාවකම ආවාදන් ශාසනා දෙනවා කියලා සාදුකාර දෙන්නේ නැති එහෙනම් ඒ 500කට විතරක් නෙමෙයි අද වර්තමානයේ ශ්‍රවණය කරන අපට සාදුකාර දෙන්න පුළුවන් තථාගතයන් වහන්සේ 500ත් එක්ක අපිත් එකතුනා අපටත් ඔබ වහන්සේ දේශනා කරපු ලෝකෝත්තර නිර්වාණ පණිවිඩය තේරුම් ගත්තා අපි අවබෝධ කරගත්තා අද ඉඳලා අපි තම්ම කෙනෙක් තාත්තා කෙනෙක් රජුරුවෙක් වාගේ මේ රටේ පුරවැසියෝ හරියට හදනවා මේ දරුවෝ හරියට පෝෂණය කරනවා ආචාර්යවරයෙක් වාගේ මේ කට්ටිය විනයෙන් නඩත්තු කරනවා ගුරුවරයෙක් වාගේ මේගොල්ලන්ට හැමදේම උගන්වනවා මේ විදිහට අපිත් මේ අඩුපාඩු හදාගෙන 500ක් ස්වාමින් වහන්සේලා හරියත් බෝධියටපත් වුණා වාගේ අපිත් මේ කාලයේදී ඒ හරියත් බෝධියට සමවැදිලා ඒ 500ගේ ගණනයට අපිත් එකතු වෙනවා සාදු සාදු සාදු මේ හවුනේ අවසාන ධර්ම දේශනාව අමට අවසාන කමඨාන තථාගතයන් වහන්සේගේ නිර්වාණ පණිවිඩය අපගේ ජීවිතයේ සෑම මොහොතක් තුළම මේක නිතර නිතර මෙනෙහි වේවා නිතර නිතර 100ට පැමිණේවා මේ කමඨාන නිතර නිතර පුරුදු කරන්නට කැමැත්ත ඇති වේවා සෑම අවස්ථාවක මේ කමඨාන පුරුදු කරලා මේ නිර්වාණ පණිවිඩය මෙනෙහි කරලා ලබාපු මිනිසත් භවයේ සංසාර දුකෙන් එතර වීමට නිවනින් සැනසීමට මේ ධර්ම දේශනාව අවවාද අනුශාසනාව කමඨාන අප සියලු දෙනාටම හේතු වාසනාම වේවායි කියලා සාදුකාරයක් දෙන්න. නැවත নমස්කාරය තුන් වතාවක් කියන්න කරණීය මෙත්ත සූත්‍රය අපි දැන් සජ්ජායනා කරනවා.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 කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච සක්කෝ ජෝච සූජෝච සුවචෝ චස්ස මුදු අනතිමානි සන්තුස්ස පෝච සුබරෝච අප්පකිච්ඡෝච සල්ල උක උත්ති සන්තේන්ද්‍රයෝච නිපපෝච අප්පගබ්බෝ කුලේසු අනනුගින්දෝ නච පුද්දං සමාචරේ කිංචි යේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යොම් සුඛිනෝ වාකේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා යේ කේචි පාන භූතත්ති තසාවාතාවරාවා අනවශේෂා දීගාවායේ මහන්තාවා මජ්ජිමා රස්ස කානුකතුලා දිට්ඨාවා යේව අද්දිට්ඨා යේච দূරේ වසන්ති අවිදූරේ භූතාවා සම්බවේසීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතස්සා නපරෝ පරම් නිකුබ්බේත නාති මඤ්ඤේත කච්චතිනං කංචි ව්‍යාරෝසනා පටිඝ සංඥා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය මාතා යතා නියම් පුත්තං ආයුසා ඒක පුත්‍ර මනුරක්කේ එවං පිසබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාණං ඒතේන සච්ච වජ්ජේන දුක්ඛා උපසමින්ජුතේ ඒතේන සච්ච වජ්ජේන භයා උපසමින්ජුතේ ඒතේන සච්ච වජ්ජේන රෝගාවූපසමින්ජති සියලු දෙනාටම තෙරුවන් සරණයි